ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති සියම් නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝ සභාවේ ජේෂ්ඨ කාර්ක සභික ත්‍රිපිටකාචාර්ය පඬිත පූජනීය තලගල ධම්ම ගවේෂී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාව විතක්ක සන්තාන සූත්‍රයේ ඇසුරෙන් ගැටුම් කළමනාකරණය පිළිබඳවයි නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ये पापका अकुशला वितङ्का चन्दूपसंहितापि दोषूपसंहितापि मोहोपसंहितापि ते पहीयन्ति තියප්පත්තං ගච්ඡන්ති තේසං පහනා අච්ඡත්තමීව චිත්තං සම්තිත්ථති සංනිසීදති සතු සතු සතු සද්ධර්ම ශ්‍රවණා විලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් ස්කන්ධයන් තුලින් දහම් බිඳක් ශ්‍රවණය කරමින් තම තමන්ගේ ජීවිතයේ ධර්මානුකූල බවට පත් කරගෙන ධර්මයේ තුලින් ලැබිය යුතු සැනසille ජීවිතයට ලං කරගෙන මෙලව ජීවිතයේ සුවපත් කරගන්නටත් පරලොව ජීවිතයන් සැනසිලිදායක බවට පත් කරගන්නටත් බුදුදහමේ උගන්වන අවසාන ඉලක්කය කරා ගමන් කරමින් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ ධර්මය උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි ඔබ මේ මොහොතේ ධම් ශ්‍රවණී කරන්නට සූදානම් වෙන්නේ ඔබට දහම් ශ්‍රවණී කරමින් ධර්ම ශ්‍රවණමේ උදාාරතර කුසලයේ සපුරා ගන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම ලෝකයේ පුරාම දහම් ශ්‍රවණියට ලැබියාව දක්වන බෞද්ධ පිරිස්, ඒ වගේම අබෞද්ධයන් විවිධාකාරයේ දහම් ශ්‍රාවකයන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තුලින් තම තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගන්නට ඉඩකඩ සලස්සලා දෙමින් උදාරතර ධර්ම ප්‍රචාරක කටයුත්තක් ධර්ම දානමය උතුම් කුසල ක්‍රියාවක් සිද්ධ කර ගන්නටත් මේ මොහොතේ ඔබට අවස්ථාව සැලසෙනවා. සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දහම් ශ්‍රවණී කරන ශ්‍රාවකයෙක් සාවධානව දහම් ශ්‍රවණී කරලා ඒ ශ්‍රවණී කරන ධර්මයේ හොඳින් හිතේ තැන්පත් කරගෙන ගබඩා කරගෙන සාකච්ඡාවට භාජනීය කරලා තමන් ඉගෙනගත්ත දහම් කරුණු කාරණා එකිනෙකා සමගින් සාකච්ඡා කරමින් තවදුරටත් ඒ ධර්මයේ තුල ජීවත් වෙමින් ඒ ධර්මයට අනුව ජීවිතය සකස් කරගෙන කායික වාචසික මානසික කියන මේ ආකාර තුනෙන්ම තමා තුළ සංවර්ධනයක් ඇති කර ගන්නට ඕන කරන බව ධර්මයේ අනුගමනය කරමින් ඒ ධර්මයේ තුලින් පිහිටක් ලබන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ එවිටයි නිසා අද දවසේදී මේ වර්තමාන කාල සීමාවට විශේෂයෙන් වැදගත් වෙන මාතෘකාවක් ඔස්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට මා බලාපොරොත්තු වෙමි. මේ වර්තමාන සමාජය තුළ පවතින ආර්ථික, දේශපාලන, සමාජීය ගැටලු ප්‍රශ්න අර්බුද හමුවේ. ජීවිතේ නිරන්තරයෙන්ම අසහනකාරී තත්ත්වයන්ටපත් වෙනවා. එනිසා නිරතුරු අසහනයටපත් වෙමින් මානසික ආතතියින්ට ලක් වෙමින් දුක්සහගත ජීවිතයක් ගත කරන වර්තමාන සමාජයේ බුදුදහම උපයෝගී කරගෙන ඒ ඇතිවෙන ගැටලු ප්‍රශ්න අර්බුදයන් निराකරණය කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ කෙසේද මේ මාතෘකාව යටතේ තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සුදුසු වැදගත් ගාථා ධර්මයක් මා මාතෘකා වශයෙන් තබන්නට යෙදුණා. ත්‍රිපිටක ධර්මයේ තුල අන්තර්ගත වෙන මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේට අයිති සූත්‍ර දේශනාවක් මා මාතෘකාව සඳහා තෝරා ගන්නට යෙදුණි. ඒ ධර්ම දේශනාවේ සූත්‍ර දේශනාවේ නම තමයි විතක්ක සන්තාන සූත්‍රය. ඒ සූත්‍රයේ ගාථා පාඨයක් මා ඉදිරිපත් කළේ. අපි මේ ජීවත් වෙන වර්තමාන සමාජය නොඑක ආකාරයේ අර්බුද ගැටලු ආදී රාශියක් මැද ජීවත් වෙන සමාජයක්. නොඑක ආකාරයේ ප්‍රශ්න මානව සමාජය තුළ ගොඩනැගෙනවා. මේ විශ්වය තුළ ඕනෑම ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නය විසඳා ගන්නට ක්‍රමවේදයකුත් තිබෙනවා. මොන ප්‍රශ්නය ඇති වුණත් කිසියම් ක්‍රමවේදයක් ඔස්සේ ඒ ඇති වෙන ප්‍රශ්නය අර්බුදය ගැටලුව අපිට निराකරණය කර ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුදහමට අනුව කල්පනා කරලා බැලුවොත් සෑම ගැටලුවක්ම හේතුඵල ධර්මයන්ට සම්බන්ධයි. කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් අර්බුදයක් මේ ලෝකයේ තුල පෙරනගිනවා නම් ඊට යම්කිසි හේතුවක් තියෙන්නට ඕන. ඉබේම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ, ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කිසියම් හේතුවක් තියෙන්නට ඕන. ඒ හේතු සොයාගත්තොත් ඒ හේතු නැති කරන්නට අවශ්‍ය ක්‍රමවේදී අපි භාවිතා කරනවා නම් ඒ ක්‍රමවේදී භාවිතා කරමින් මේ හේතුඵල ධර්මතාවය තුලින්ම ඒ ගැටලු විසඳා ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. අපේ බුදුදහමේ සඳහන් වෙන ඊටාම වැදගත් ප්‍රධානම ඉගැන්වීමක් තමයි මේ හේතුඵල සම්බන්ධතාවය. පටිච්ච සමුප්පාද ධර්මයේ හැටියට අපි ඒක ඉගෙන ගන්න. ඒ හේතුඵල ධර්මතාවයම ක්‍රියාත්මක කරමින් මානව සමාජය තුළ හටගන්නා ගැටුම් අරුබුද निराකරණය කරගන්නට අපිට පුළුවන්කම තිබෙනවා. මේ සමාජයේ ජීවත් වෙන මිනිසා කියලා කියන්නේ දහමට අනුව කල්පනා කරලා බැලුවොත් කායික සහ මානසික ශක්තියින් දෙකේ එකතුවක් සංයෝගයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාම රූප කියලා වචන දෙකක්. ඒ නාම රූප ධර්මවල එකතුවක් තමයි මිනිසා කියලා කියන්නේ සත්‍යය කියලා කියන්නේ. ඒ වගේ මිනිසුන් සමූහයක් එකට එකතු වුණහම නාම රූප වලින් ඒ ඒ ප්‍රස්සුණු නිර්මාණය වුණු මිනිසුන් සමූහයක් එක තැනකට එකතු වුණහම අපි ඒකට කියනවා සමාජය කියලා. ඉතින් මිනිසා තුළ නොයෙකුත් අරුබුද ගැටලු ඇති වෙන නිසා මිනිසාගේ සිතුවිලි විවිධ නිසා ඒ විවිධ සිතුවිලි ඔස්සේ ගමන් කරන මිනිසා නොයෙක් ගැටලු වලට අරුබුද වලට ප්‍රශ්න වලට මුහුණ දෙන නිසා පුද්ගලිකව මිනිසා මුහුණ දෙන ඒ ප්‍රශ්න සමූහයම අර පොදු සමාජයටත් උරුම වෙනවා. ඒ නිසා සමාජයක් තුළ නොයෙක් ගැටලු ඇති වෙන එක ස්වභාවිකයි. බුදුදහමට අනුව නම් කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් අරුබුදයක් ඇති වුනහම ඒක निराකරණය කර ගැනීම සඳහා බුදුදහම තුළ උගන්වන ක්‍රියාකාරකම් සමූහයක් තිබෙනවා. ඒව ඉගෙනගෙන ඒවා අධ්‍යයනය කරලා ඒව ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ ඇති වෙන අරුබුද ගැටලු විසඳා ගන්නට අපිට පුළුවන්කම තිබෙනවා. තනි පුද්ගලයෙක් ගත්තාම, මිනිස්සෙක් ගත්තාම ඒ මිනිස්යා තුළ නොඑක ආකාරයේ සිටිවිලිය තියෙනවා, අදහස් සංකල්පනාවන් තියෙනවා. ඒ ඇති වෙන අදහස් සංකල්පනා ඔස්සේ ගමන් කරන මිනිසා නොඑක ආකාරයේ ප්‍රශ්නවලට අරුබුදවලට ඉදිරිපත් වෙනවා මුහුණ දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන ආකාරයට පුද්ගලිකව තමා තුළ හටගන්නා ඒ අරුබුද ගැටලුම් निराකරණය කර ගන්නට පුද්ගලයා උත්සාහවත් වෙනවනම් ඒ තුලින්ම මේ සමාජය තුළ ඇති වෙන ගැටලු ප්‍රශ්න निराකරණය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මිනිසාට සමාජයෙන් තොරව හුදෙකලාව ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. සමාජය ඇසුරු කරගෙන ජීවත් වෙන්න. ඒ සමාජය ඇසුරු කරගෙන ජීවත් වෙනකොට තම තමන් පෞද්ගලිකව තමාගේ සිතුම් පෙතුම් රටාවන් පරිපාලනය කරගෙන කළමනාකරණය කරගෙන සකස් කරගෙන තමා තුළ ඇතිවෙන විවිධ ගැටලු ප්‍රශ්න निराකරණය කර ගන්නට Taman උත්සාහවත් වෙනවා නම් වෑයම් කරනවා. ඊයොස්සේ සමාජයේ සැනසිරිදායක සමාජයක් බවට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉනිසා ඊට අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය අපිට බුදුරජාණන් වහන්සේ ලබා දීලා තිබෙන ප්‍රමාණවත් තරමට. බුදුදහම හදාරලා බුදුදහමෙන් තමා තුළ යම්කිසි සැනසිරිදායක තත්ත්වයක් ඇති කරගන්නට මිනිසා කටයුතු කරනවා නම් ඒ තුලින් මේ සමාධි ගැටළු අරුබුද සියල්ලක්ම විසඳා ගන්නට ඒ අරුබුද වලින් තොර සමාධියක් බවට තමා ජීවත් වෙන සමාධියපත් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මිනිස්යාගේ සිතුම් පැතුම් රටාවන් පිළිබඳව දේශනා කරන බුදුදහම ඒ සියල්ලක් අභිධර්ම පිටකයේදී පරමාර්ථ ධර්ම හැටියට අපිට විස්තර කරන්නේ. පුද්ගලයෙක් නැත්නම් මිනිසෙක් තැනක ජීවත් වෙනවා නම් ඒ මිනිස්යා තුළ ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම දෙක. නාම කියලා කිව්වේ චිත්ත සහ චෛතසික දෙකට. රූප කියලා කිව්වේ මේ භෞතික ශරීරයේ සකස් වෙලා තිබෙන මූලද්‍රව්‍ය සමූහය. මේ ශරීරයේ සකස් වෙලා තිබෙන මූලික තැනුම ඒකකයකි. ඒ තමයි සෛලය. මේ සෛලය ගැන බුදුදහමට අනුව කල්පනා කරලා බැලුවොත් විග්‍රහ කළොත් එහෙම මේ මිනිස්සේ ශාරීරිය නිර්මාණය වෙලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ. මේ කාරණා සමූහය ධාතු කියන නමින් හඳුන්වලා දුන්න බුදුරජාණන් වහන්සේ ඒ කාරණා සමූහයම ලෝක කියන නමිනුත් හැඳින්වුවා. මේ ශාරීරිය තුළ ලෝකයක්ම පිහිටලා තිබෙන බව දේශනා කළා. මේ ශාරීරිය තුළ මේ බඹයක් පමණ වූ ශාරීරිය තුළ ඉමස්මින් ව්‍යාම මත්තේ කලේබරේ ලෝකං චේපඤ්ඤපේ බඹයක් පමණ වූ ශරීරය තුල මුළු මහත් ලෝකයම පිහිටලා තිබෙන බව දේශනා කළා. එහෙමනම් මේ වචනයෙන් ලෝක කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මේ ශරීරය සකස් කරන්නට මූලික වෙච්ච මූලික කාරණා සමූහය ධාතු සමූහය නැත්නම් රූප සමූහය. පඨවි ආපෝ තේජෝ ආයෝ වශයෙන් අභිධර්මයේදී රූප 28ක් ගැන දේශනා කරනවා. ඒ 8 රූප තමයි මේ ශරීරය තුළ ක්‍රියාත්මක ඒ රූපයන් තවත් ආකාරයකට විස්තර කළා ආයතන හැටියට එහෙම නැත්නම් ඉන්ද්‍රිය හැටියට. ඒ ශරීරයේ තිබෙන ප්‍රධානම ඉන්ද්‍රිය ටික සකරණාසයේ දිව සම මන කියන මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට ඒ ඉන්ද්‍රිය වලට අදාළව රූප සමූහයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් සමූහය. අපි උදාහරණයක් වශයෙන් ඇස අරගෙන බැලුවොත් ඇස කියන ඉන්ද්‍රිය පිළිබඳව කරුණු දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ ඇස සකස් වෙලා තිබෙන මූලික ධාතුන් සමූහයට නමක් දුන්නා චක්කු ප්‍රසාද රූපය කියලා. ඇසක් තියෙනවා කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාද රූපයක් තිබෙනවා කියන එක. ඇස තිබෙන නිසා මිනිසා මොකද කරන්නේ? ඒ ඇසෙන් අවට පරිසරය නරඹන්නට උත්සාහ කරනවා. ඇස යොමු කරනවා තමා ජීවත් වෙන අවට පරිසරයට. පරිසරයේ තිබෙන්නේ තර වගේම රූප සමූහයක්. පඨවි ආපෝ තේජෝ වායෝලින් සකස් වුණු ඒ මූලද්‍රව්‍ය වලින් එහෙම නැත්නම් පරමාණු වලින් නිර්මිත වුණු වස්තුන් තමයි මේ අවට පරිසරයේ අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා ඇස විවර කරලා එසාවට පරිසරයට යොමු කළහම ඒ පරිසරයේ තිබෙන කිසියම් වස්තුවක් ඇසට ඉලක්ක වෙනවා, ලක් වෙනවා, අරමුණු වෙනවා. ඇසට ඒ රූපේ අරමුණු වුණාම චක්කු විඤ්ඤාය රූපා කියලා ඒක නම් කරන්නේ. ඇසින් දැකිය හැකි රූපයක් කිය. ඇසත් මේ ඇසින් දැකිය හැකි රූපයක් කියන දෙක එකතු වුණාම චක්කුං චේ පටිච්චේ රූපේ චේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. එසවට පරිසරයට යොමු කළාම නිර්මාණය වෙන විශේෂ මානසික ශක්තියක් තිබෙනවා. ඒකට තමයි චක්කු විඥානය කියලා කියන්නේ. අභිධර්මයට අනුව යම් තැනක විඥානයක් පහළ වුණොත් එහෙම නැත්නම් සිතක් පහළ වුණොත් මේ ඇසයි රූපයයි නිසා චක්කු විඥානය පහළ වුණාම ඒ ඔස්සේ සිද්ධ වෙන තවත් කාරණා සමූහයක් තිබෙනවා. නිර්මාණය වෙන තවත් කාරණා සමූහයක්. ඒ තමයි චෛතසික සමූහය. සත්‍යයක් තුළ ක්‍රියාත්මක වෙන චෛතසික 52ක් බුදුදහම උගන්වනවා. ඒ චෛතසික 52 අතරින් හැම මොහොතකම ක්‍රියාත්මක වෙන චෛතසික සබ්බචිත්ත සාධාරණ කියන නමින් හඳුන්වන්නේ. දැන් මෙන්න පුද්ගලයා ඇස ඇරලාවට පරිසරයට ඇස යොමු කළා. යොමු කළාම ඒ ඔස්සේ චක්කු විඥාන කියන සිතක් නිර්මාණය වුණා හටගත්තා. සිත හටගන්නකොට මේ සිතත් එක්ක ඒ සිතේම හටගන්නා තවත් මනෝ ධර්මයන් ටික. ඒවට කියනවා චෛතසික කියලා. මේ චෛතසික නිමිති ධර්මතාවයන් ටික හටගත්තා. ඒ චෛතසික අතර තියෙනවා පස්ස වේදනා සංඥා චේතනාදී වශයෙන් හඳුන්වන සබ්බ චිත්ත සාධාරණ චෛතසික. දැන් බලන්න ඇස අවට පරිසරයට යොමු කරපු ගමන් චක්කු විඥානයක් ඇති වුණා. ඒ චක්කු විඥානයේ පාදක කරගෙන පස්ස වේදනා සංඥා චේතනා කියන මේ මානසික ගතිසිරිත් එහෙම නැත්නම් චෛතසිකයන් මනෝභාවයන් ටිකක් හටගත්තා. මේ මනෝභාවයන් හටගන්නකොට තමයි අර අපේ මාතෘකාවට අදාළ සිදුවීම් සමූහයම සිද්ධ වෙන්න පටන් ගන්නේ. ගැටුම් ඇති වෙන්නේ, අරුබුද ඇති වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ. කොහොමද ඒව ඇති වෙන්නේ? අවට පරිසරයට ඇස යොමු කරලා චක්කු විඥානයේ හටගත්ත කෙනා තුල වේදනා චෛතසිකයේ ක්‍රියාත්මක වෙනකොට වේදනාව කියලා කියන්නේ වින්දනය කරනවා කියන එක. පුද්ගලයෙකුට යමක් ඇසට පෙනෙනකොට ඒ පුද්ගලයා මොකද කරන්නේ? ඒ නරඹනවා, හොඳින් ඒක පරීක්ෂා කරනවා. යම් කිසි දෙයක් නරඹනවා නම් ඒ නරඹන වේලාවේදී ක්‍රියාත්මක වෙන මානසික ශක්තිය තමයි බුදුදහමේ වේදනා කියන නමින් හඳුන්වන්නේ. වින්දනය කිරීම තමයි ඒකේ අර්ථය. බලන්න අපි අපට පරිසරයේ දේවල් වින්දනය කරනකොට සිද්ධ වෙන දේ. වින්දනය කරද්දී සමහර විටකදී ඒ වින්දනය කරන දේට අපි කැමති නම් අපි ප්‍රිය කරනවා නම් අපි ඒකට රැදියාවක් දක්වනවා නම් කැමැත්තක් ෘචිකත්වයක් දක්වනවා නම් වින්දනය කරනකොට රස විඳිනකොට තමයි ඒ වස්තුවේ ස්වභාවය ගැන හරියටියට අපිට දැනගන්නට වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ රස වින්දනය කරනකොට වස්තුවේ ආකාර ලක්ෂණ ස්වභාවයන් ගැන වින්දනය කරනවා. රස විඳිනවා. රස විඳිනකොට ඒකට අපි කැමති වුණොත් ප්‍රිය බවක් ඇති වෙනවා. මෙන්න ඒ ප්‍රියභාවය නිසා අලුත් මනෝභාවයක් එතනට එකතු වෙනවා. අලුත් චෛතසිකයක් එකතු වෙනවා. ඒ එකතු වෙන චෛතසිකයට කියන ලෝභ කියලා. ලෝභ චෛතසිකය. කිසියම් දෙයකට අපි කැමති නම් ලෝභයක්, එහෙම නැත්නම් කැමැත්තක්, ප්‍රිය බවක් ආසා කරන ගතියක් අප තුළ හට ගන්නවා. සමහර විටකදී ඒ අපි වින්දනීය කරන වස්තුව අකමැති ආකාරයට නම් අපි වින්දනීය කරේ. රස විඳිනකොට අපිට දැනෙනවා නම් ඒකේ නීරසයක් අපි ඒකට කැමති නැත්නම් ඒ අරමුණට රුචිකත්වයක් නැත්නම් අරමුණ දකින්නට අරමුණ බලන්නට නොහැකි බවක් අපතුල ඇති වුණා නම් ඒකට විරුද්ධ වෙන ස්වභාවයක් ඒක අතහරින ස්වභාවයක් ආන් මේ අවස්ථාවේදී අපතුල ගැටුමක් ඇති වෙනව නැත්නම් දේශ සහගත සිතක් පහළ වෙනවා. අරමුණ හොඳනම් ඇහැට පේන අරමුණ Taman පීකරන ආකාර එකක් නම් Taman මේක ග්‍රහණය කරන්නට කැමති නම් සුඛ වේදනාවක් ඇති වෙනවා ඒකම ලෝභ චෛතසිකයේ පහළ වෙනවා. අරමුණ Taman බලාපොරොත්තු වෙන ආකාර එකක් නොවේ නම් ඒකට Taman අකමැති නම් ඒකට විරුද්ධ නම් ඒ අවස්ථාවේදී දේශය පහළ වෙනවා ගෙටෙන සුළු ස්වභාවයක් හටගන්න. මෙන්න මේ தත්යන් දෙක තමයි මේ සමාජයේ හටගන්නා සෑම ගැටලුවකටම අරුබුදයකටම මූලික කාරණා. වින්දනීය කරන වෙලාවේදී අපිට ඇති වෙන්නේ සුඛ වින්දනයක් නම් අපි ඒකට ඇලෙනවා ආසා කරනවා ඒක බදා ගන්නට උත්සාහ කරනවා. අරමුණු අරමුණ ලැබුණු වෙලාවේදී ඒක වින්දනය කරන වෙලාවේදී දුක්ඛ වින්දනයක් අපිට ඇති වුණා නම් අරමුණේ නරකක් දැකලා අරමුණේ තිබෙන අඩුපාඩුවක් දැකලා ඒ අරමුණට Taman එරෙහි වෙනකොට මෙන්න දුක්ඛ වේදනාවක් අටගන්නවා දුක්ඛ වේදනාව නිසා දේශමූලික සිතක් පහළ වෙනවා පුද්ගලයෙක් තුළ මේ ලෝභ මූලික සිත පහළ වුණත් එතන තියෙන අරුබුදයක් ගැටලුවක් පුද්ගලයා තුළ දේශමූලික සිතක් පහළ වුණත් එතන හටගන්නේ අරුබුදයක් ගැටලුව. ඊසා බුදුදහමේ උගන්වන ආකාරයට සෑම ගැටලුවකටම අරුබුදයකටම ප්‍රධාන හේතුව තමයි මේ. වින්දනය කිරීම රස විඳීම. රස විඳලා එකක් Taman පිය කරන தත්ත්වයටපත් කරගන්නවා තව අරමුණක් Taman අප්පිය කරන தත්ත්වයටපත් කරගන්නවා. මෙන්න මේ කාරණා දෙක නිසා තමයි ලෝභය සහ ද්වේෂය ඇති වෙන්නේ ඒ දෙක මූලික කරගෙන අර්බුද ගැටළු ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගන්නවා. දැන් හේතුඵලවාදයට අනුව අර්බුදයක් හටගන්නට බලපාන්නේ මොකක්ද හේතුව කියලා අපි හරියට දැනගත්තාම ඒ හේතුව නවත්තන්න පුළුවන් හේතුව වෙනස් කරන්නට පුළුවන් ඒ හේතුව පාලනය කරන්නට පුළුවන් කලමනාකරණය කරන්නට පුළුවන් හේතුව කළමනාකරණය කිරීමෙන් අර්බුදේ නැති කරන්නට අර්බුදේ ජය ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් බලන්න බුදුදහමට අනුව ඊ타ත්ම සරල වැඩපිළිවෙලක් අපිට තිබෙන අර්බුදයක හේතු සොයා ගන්නට. අපි ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය පද්ධතියකින් සමන්විත ශරීරයක් දරාගෙන සිටින්නේ. මේ ශරීරයේ තිබෙන ඉන්ද්‍රිය හයක්ම ඇස, කන, නාසය, දිව, කය, මන කියලා ඉන්ද්‍රිය හයක්. මේ ඉන්ද්‍රිය හයට අදාළව චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ධාන ප්‍රසාද රූපය ආදී වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වුණු. එහෙම නැත්නම් පරමාණුවෙන් පරමාණු වලින් සකස් වුණු කිසියම් අවයවයක් ඉන්ද්‍රියයක් අපේ ශරීරය තුළ තිබේ. චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ධාන ප්‍රසාද රූපය ආදී වශයෙන් ඒක නම් කරලා තිබෙන බුදුදහම. බලන්න මේ ඉන්ද්‍රිය තියෙන නිසා මේ ප්‍රසාද රූප ටිකක් අපි ළඟ තියෙන නිසා හැම මොහොතකම අපි උත්සාහ කරනවා ඒ ප්‍රසාද රූපයට ගැළපෙන ඒකට අනුරූප වූ කිසියම් දෙයක් බාහිර පරිසරයෙන් සොයා ගන්නට. ඇසක් තියෙන කෙනා ඇස ආවරණීය කරගෙන ඇස වහගෙන ඇස නිෂ්ක්‍රීය කරගෙන ඉන්නට උත්සාහ කරන්නේ කැමති වෙන්නේ නැහැ. ඇහැ තියෙන හැම කෙනෙක්ම බලන්නේ උත්සාහවත් වෙන්නේ ඇස පරිහරණය කරලා ඇස ඉදිරිපිට තිබෙන වස්තුව ග්‍රහණය කරන්න නරඹන්න පරීක්ෂා කරන්න. එනිසා මේක තමයි මිනිස්සු ස්වභාවය. ඇස පාවිච්චි කරන්නට ඕනේ කියන සිතක් පහළ වෙනවා. ඇස පාවිච්චි කිරීමේ ඌමනාවක් පහළ වෙනවා. ඒ නිසා තමයි අවට පරිසරය නිරීක්ෂණය කරන්නේ මොකක්ද මට බෙලිය හැකි වස්තුවක් මේ අවට පරිසරයේ තිබෙන්නේ. එහෙම සොයනකොට තමයි යම්කිසි වස්තුවක් ඇහැට ඉලක්ක වෙන්නේ, අරමුණු වෙන්නේ, ඇහැට හමු වෙන්නේ. මෙන්න ඇසයි අර වස්තුවයි දෙක හමු වීම නිසා තමයි චක්කු විඥාන සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. දැන් මේ ගැටුම් කලමනාකරණයේ පිළිබඳව කල්පනා කරද්දී මේ සිදුවෙන සියලුම සිදුවීම් ධාමයට ප්‍රධානම හේතුව තමයි ඇස සහ රූපය දෙක එකතු වීම. චක්කු ප්‍රසාද රූපයේ තිබෙන කෙනා අවට පරිසරයෙන් කිසියම් රූපයක් සොයාගෙන එයට ඇස යොමු කළ නිසා තමයි චක්කු විඥානය පහළ වුනේ. අපි මේක තේරුම් අරගෙන පටිච්චසමුප්පාද ක්‍රමයට අනුව මේ හේතුව නිසා යර ඵලයේ හටු හටගත්තේ කියලා ඒක තේරුම් අරගෙන හේතුව පාලනය කළොත් නැති කළොත් ඇස සහ රූපය දෙකට එකට එකතු වෙන්නට නොදී ඇසයි රූපය දෙක වෙන් කරන්න අපිට පුළුවන්කම ලැබුණොත් ඇස හසුරවාගෙන ඇස පාලනය කරගෙන අවට පරිසරයේ තිබෙන රූප වලට ඇස යොමු කරන්නේ නැතිව ඇසේ පාලනයක් වාරණයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබුණා. අන්න අපේ අර්බුදවල ආරම්භය හසුරවන්නට පාලනය කරන්න පුළුවන්කම ලැබෙනවා. චක්කුං ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එසයි රූපය දෙක එකතු වුණොත් තමයි චක්කු විඥානය හටගන්නේ. ඒ හටගත්තොත් තමයි එතනින් එහාට සිදුවෙන සියලුම ක්‍රියාකාරකම් ටික සිදුවේ. අවසාන කෙලවර තමයි ගැටුම. එහෙමනම් ගැටුම निराකරණය කරන්නට ගැටුම කළමනාකරණය කරන්නට සුදුසු පළමුවෙනි ක්‍රියාකාරකම්. ඇසත් රූපයත් අතර සම්බන්ධයේ විදහිලිය. කොහොමද ඒ කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවරය කියලා වචනය. කායික සංවරයේ වාචසික සංවරය කියලා නම් කරන්නේ සීලයට. කාය වාචානං සමෝදානං සීලං. බුදුදහමේ සීලය කියලා විශේෂ ප්‍රතිපදාවක් තිබෙනවා. වැඩපිළිවෙලක් තිබෙනවා. මේ සීලය කියලා හඳුන්වන්නේ මොකක්ද? සංවර කිරීම නැත්නම් පාලනය කිරීම, හසුරුවා ගැනීම. සීලයෙන් මොකක්ද හසුරුවගන්නේ? ඇස කන නාසය දිව සම කියන ඉන්ද්‍රිය ටික. එහෙමනම් බලන්න කෙනෙක් සීලයක පිහිටලා සිල්වත් බව ඇති කරගෙන මගේ ඇස මම සංවර කරනවා හසුරවා ගන්නවා කලමනාකරණය කරගන්නවා කියන මතේ හිටියොත් ඇහැ බාහිර අරමුණු වලට යමු නොකර පාලනය කරගෙන ඉන්නට පුළුවන් වෙනවා. බුදුදහමේ උගන්වන සීල ප්‍රතිපදාවල ඇස පාලනය කිරීම සඳහා විශේෂ උපක්‍රම ගණනක් අපට සඳහන් කරලා තිබෙනවා. සිල්වත් බව ඇති කරගන්න කෙනෙක් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා එයට අදාළ කිසියම් සීලයක පිළිපිටනවා සීලයක් සමාදන් වෙනවා. බලන්න ගිහියෙක් සීල් සමාදන් වෙන වෙලාවේ බොහෝ දවසට සමාදන් වෙන උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙන ගිහියා එහෙම නැත්නම් 18 දසශීලයේ සමාදන් වෙන ගිහියා ඇස පාලනය කිරීමට බැඳී සිටිනවා. ඇහැ සම්බන්ධ කරගෙන විශේෂ සිල්පදයක් තිබෙනවා. අට සිල් රකින දස සිල් රකින කෙනෙකුට. මොකක්ද ඒ සිල්පදය? ඇසෙන් බලන විවිධාකාරයේ දේවල් මම බලන්නේ නැහැ වාරණී කරනවන් අතර කරනවා වෙලෙක් වලකී සිටිනවා කියන මේ පුරුන්දු දෙමින් නච්ච ගීතවාදිත විසූක දස්සනාදී වශයෙන් සිල්පදයක පිළිතනවා. මේ සිල්පදයේ සමාදන් වුණු කෙනා නච්ච නැතුම් බලන්නේ නැහැ. ඒ නැතුම් තිබෙන පරිසරයෙන් ඈත් වෙලා ඉවත් වෙලා Tamange ඇස නැතුම් වලට යොමු කරන්නේ ඉර ඇස හසුරවනවා පාලනය කරනවා. විසූක දර්ශන, විහිළු දර්ශන ඒව තියෙන තැනින් ඇස ඉවත් කරනවා එසට ඒ දර්ශනය ලබා දෙන්නේ නැහැ. ඒක වාරණය කරනවා, වළක්වනවා, පාලනය කරනවා. මෙන්න ඇස පාලනය කිරීම සම්බන්ධ ප්‍රතිපදාව. කන පාලනය කරනකොට ගීතේ වාදිත ගීතයක් ශ්‍රවණය කරනවා නම් කිසියම් වාදනයක් ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන කෙනාට සුඛ වේදනාවක් ඇති වෙලා ඒ සුඛ වේදනාව නිසා ලෝභයක් හටගන්න පුළුවන් කැමැත්තක් ඇති වෙන්න පුළුවන් ඒ ලෝභය නිසා තණ්හාව ඇති වෙලා ඒ උපාදාන කරගන්නට පුළුවන්. ඒ තුලින් නොඑක් ගැතුම් අරුබුද හට ගන්නවා. ඒ නිසා මේ සියල්ලක් පාලනය කරමින් අසුරවා ගනිමින් ඇස කන පාලනය කරන කෙනා. ගීත වාදිත වලින් ඇස ආරක්ෂා කන ආරක්ෂා කරනවා වළක්වා ගන්නවා කන ඒ අරමුණු වලට යොමු නොකර හසුරවා ගන්නට උත්සාහවත් වෙනවා. ඒකට තමයි සීලය කියලා කියන්නේ. නාසයට ගඳ සුවඳ ඇතුළු වෙනකොට ඒක ඔස්සේත් අපිට සුඛ වේදනා හට ගන්නවා. සුඛ වේදනාම නිසා තණ්හාව ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් ලබා දෙනවා නාසය පාලනය කර ගන්නට අවශ්‍ය ක්‍රමවේදය. මාලා ගන්ධ විලේපන ආදී වශයෙන් සිල්පදයක් සමාදන් වෙලා. නාසයට දැනෙන ගඳ සුවඳ නාසයට ඇතුළු වෙන්නට නොදී ඒව පරිහරණය කිරීමෙන් ඈත්තර වෙලකිලා සීලයක පිහිටනවා. ඒ සීලය නිසා නාසය සංවර කරගන්න පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඔස්සේ සුඛ වේදනාව ඇති වෙන්නේ නැහැ, තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒකෙන් මතුවෙන අරුබුද ටික පාලනය වෙනවා. ඊළඟට බලන්න දිව. දිවට රසවින්දනය කරන්නට ලැබෙන්නේ ආහාර පාන. ආහාර අනුභව කරද්දී තමයි දිවට රසය ලැබිලා ඒ රසය ඔස්සේ ජීවා විඥාන පහළ වෙලා ඒ ඔස්සේ සුඛ වේදනා පහළ වෙන්නේ ඒ තුලින් තණ්හාව හටගන්න. ඊසා බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා දිනකට කීප වතාවක් ආහාර ගන්න පුද්ගලයා. ඒ ආහාර ගන්න වාර සංඛ්‍යාව අඩු කරලා දිවට රස දැනෙන කාල සීමාව පාලනය කරලා සීමා කරලා විකාල භෝජනාම් වේරමණී කියන මේ සිල්පදීහි පිහිටලා විකාලයේහි ආහාර අනුභවේ නතර කරනවා. සුදුසු කාලයේදී පමණක් ආහාර අනුභව කරනවා. විකාරයේදී ආහාර ගන්නෙ නැහැ. ඒ නිසා විකාරයේදී දිවට රසයක් දැනෙන්නේ නැහැ. ජීවහා විඥාන පහළ වෙන්නේ නැහැ. ඒ නිසාම ජීවහා සංපස්සේ ඇති වෙන්නේ නැහැ. වේදනාව හටගන්නේ නැහැ. වේදනාව ඔස්සේ තණ්හාව ඇති වෙන්නේ නැහැ. අර්බුද ගැටලු ඒ සියල්ලක් නිකම්ම පාලනය වෙලා निराකරණය වෙලා. එහෙමනම් බලන්න මේ ආකාරයට ඇස කන නාසය දිව සම කියන මේ ඉන්ද්‍රිය පහ හසුරවන්නට පාලනය කරගන්නට සීලය තුලින් මිනිසාට පුළුවන්කම ලැබෙනවා සීලයෙන් මේ පාලනය ඇති කරගත්තාම ඒ ඒ ඉන්ද්‍රිය ඔස්සේ රසවින්දනය කිරීමේ කටයුත්ත නතර වෙනවා රසවින්දනයේදී ගිය කෙනා තමයි සුඛ වේදනාවක් ඇති වුනහම එළෙන්නේ දුක් වේදනාවක් ඇති වුනහම ගැටෙන්නේ එහෙමනම් අපි ඉන්ද්‍රිය ටික පාලනය කරලා අරමුණු ගැනීම නතර කළාම සුඛ වේදනා දුක් වේදනා දෙකම එනහිට වන්නට වළක්වන්නට පුළුවන්කම ලැබෙන ප්‍රතිපදාවයි. ඉනිසා ඒ ඔස්සේ පැන නගින සියලුම ප්‍රශ්න අරුබුද්ධ ගැටලු අහෝසි කරන්නට පාලනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බලන්න දෙවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මේ විදිහට සීලයෙන් ඉන්ද්‍රිය ටික පාලනය කළේ නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට එසකනනාසී හසුරුවාගෙන පාලනය කරගෙන වාරණය කරගෙන ඉන්නට අපහසුයි. මේ ජීවිතයක් ගත කරන කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් නම් ගත කරන් ඇස ඇරලවට පරිසරය බලන්නට සිද්ධ වෙනවා. කනින් නවට පරිසරයේ ශබ්ද අහන්නට සිද්ධ වෙනවා. ඒ වයින් තොරව එදිනදා ජීවිතයේ ගත කරන්නට අපහසුයි. තමන් කරන රැකී ආරක්ෂා ආදී කටයුතු අනුව තමන්ගේ වෘත්තිය අනුව මේ බාහිර සමාජයත් එක්ක සම්බන්ධ වෙලා ඇස්කන්නාසාදීන්ද්‍රියයන් ක්‍රියාත්මක කරමින් පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ඇසට යම් කිසි රූපයක් පෙනුනට පස්සේ ඒ රූපය ඔස්සේ චක්කු විඥානයක් පහළ වෙලා ඒ චක්කු විඥානීය තුලින් චක්කු සංපස්සේ ඇති වෙලා චක්කු සංපස්සේ නිසා චක්කු සංපස්සජ වේදනාව හටගන්නවා. වේදනාවක් හටගන්නවා කියන්නේ අපි යම් කිසි දෙයක් වින්දනය කරන්නට, රස වින්දනය කරන්නට පටන් ගත්තා කියන එක. එහෙට යම් කිසි අරමුණක් ආවා, ඒ පෙනුණු දේ නරඹන්නට පටන් ගත්තා. රස වින්දනය කරනවා. මෙන්න මේ රස වින්දනය කරන වෙලාවේ මේ වේදනා චෛතසිකයේ අපතුල ක්‍රියාත්මක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වේදනා චෛතසිකයේ තිබෙන ආකාර තුනක්. සමහර වෙලාවට කෙනෙකුට ඇතිවෙන වේදනාව සුඛ වේදනාවක් වෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට ඇතිවෙන වේදනාවේ දුක්ඛ වේදනාවක් වෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට ඇතිවෙන වේදනාවේ අදුක්ඛම සුඛ වේදනාවක් වෙන්නට පුළුවන්. ඒ පුද්ගලයාගේ தත්ත්වය අනුව, තරාතිරම අනුව, දෙනහුගක්කම් අනුව, ඒ පුද්ගලයා පරිසරයත් එක්ක දක්වන සංවේදීතාවය අනුව මේ වේදනාව සුඛය දුක්ඛය අදුක්ඛම සුඛ කියන මේ ආකාර තුනෙන් කිසියම් ආකාරයක හැඩහුරුකම් ගන්න. කිසියම් වෙලාවකදී මේ සුඛ වේදනාවක් හටගත්ත වෙලාවේ ඒ වේදනාව දෙස බලලා වේදනාව හරියට අඳුරගෙන තීරුම් අරගෙන බුදුදහමේ උගන්වන ආකාරයට වේදනාව පිළිබඳව දැනගත යුතු සියලු කාරණා ඒ පුද්ගලයාට දැනගන්නට පුළුවන් නම් අන්න ඒ වේදනාව හසුරුව ගන්නට පාලනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය කරන වැදගත්ම මාර්ගෝපදේශකත්වය අපිට ලබා දෙනවා මහා සතිපට්ඨාන සූත්‍රය. එහි සඳහන් වෙන ප්‍රධාන මාතෘකා හතරක්. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ වැඩපිළිවෙල. වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ වේදනා චෛතසිකයේ සම්බන්ධව ඇති පාඩම් මාලාව. වේදනානුපස්සනාව කියන පාඩම උගන්වන බුදුරජාණන් වහන්සේ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි इति පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමි इति පජානාති අදුක්ඛං සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. මෙන්න වේදනානුපස්සනාව නිසි ආකාරයෙන් සිද්ධ කරනවා නම් තමා තුල හටගත් වේදනාවේ ආකාරයේ ලක්ෂණයේ මනාව තේරුම් ගන්නට ඕන. මෙන්න දැන් මා තුල හටගෙන තිබෙන්නේ සුඛ වේදනාවක් ය කියලා පුද්ගලයාට හඳුන ගන්න පුළුවන් නම්. ඒ සුඛ වේදනාවෙන් පැන නගින ගැටලු අරුබුද පිළිබඳව තේරුම් ගන්න වටහා ගන්න පුළුවන් වෙනවා. බුදුදහමේ උගන්වනවා කිසියම් වෙලාවකදී අපිට ඇතිවෙන සුඛ වේදනාවක් නම් ඒ සුඛ වේදනාවෙන් පස්සේ ඇතිවෙන කායික මානසික ක්‍රියාකාරකම් සියල්ලක් ඉතාම පැහැදිලිව අපට දේශනා කරනවා විතරම. ඒ නිසා පුද්ගලයාට තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණා නම් දැන් මේ මොහොතේ මා තුළ හටගෙන තිබෙන සුඛ වේදනාවක් කියලා. අනිවාර්යයෙන් මේ සුඛ වේදනාව නිසා ඊළඟට පැන නගින තත්ත්වය තමයි වේදනා පච්චය තණ්හා තණ්හාවක් ඇති වෙන එක ආසාවක් එල්මක් ඇති වෙන එක ලෝභ චෛතසිකේ හටගන්න එක මෙන්න සුඛ වේදනාවක් ඇති වුණු වහාම ධර්මයේ දන්න ධර්මානුකූලව ජීවත් වෙන කෙනා තේරුම් ගන්නවා දකිනවා හඳුන ගන්නවා මේ සුඛ වේදනාව නිසා අනිවාර්යෙන් මා තුළ හට ගන්නවා තණ්හාව. එහෙමනම් මේ සුඛ වේදනාව නවත්වන්න පුළුවන් නම් හසුරවන්න පුළුවන් නම් කලමනාකරණී කරන්න පුළුවන් නම් ඒ කලමනාකරණය කිරීම තුළින් මට පුළුවන් තණ්හාව හටගන්න එක නවත්තන්න. මොකක්ද දැන් කරන්නට ඕනේ? ඇති වුණු වේදනාව නැති කරගන්නට ඕනේ, පාලනය කරන්නට ඕනේ, අහෝසි කරන්නට ඕනේ. වේදනාවක් අටගත්තාම ඒ වේදනාව නැති කරන්න, අහෝසි කරන්න පුළුවන් වෙන්නේ ඒකට අදාළ චේතනාව තමා තුළ ඇති කරගත්තොත්. ඒ නිසා මේ වේදනාව හටගත්ත වහාම තදබල චේතනාවක් තමා තුළ ඇති කරගන්නට ඕනේ. මට මේ වින්දනය අවශ්‍ය නැහැ මං මේ වින්දනය කරන්නේ නැහැ මට දැන් සුඛ වේදනාවක් ඇවිල්ලා තියෙන්නේ මේ සුඛ වේදනාව ඇවිල්ලා තියෙන්නේ මගේ ඇසෝස්සේ එහෙම නැත්නම් කනෝස්සේ අහවල් අරමුණ නිසා තමයි මේ වේදනාව ආවේ ඒ ඇතිවෙච්ච වේදනාව මං නවත්තනවා පාලනය කරනවා වාරණය කරනවා හසුරුව ගන්නවා කොහොමද හසුරුව ගන්න ප්‍රබල චේතනාවක් ඇති කරගන්නවා මට මේ එපා කියලා හිතෙන් අයින් කරනවා ඈත් කරනවා කනට ආවේ සුඛ වේදනාවක් සමහර විටකදී ගීතයක් නිසා ගායනයක් වාදනයක් නිසා නම් ඒ ශ්‍රවණය කරනකොට තමයි සුඛ වේදනාව එන්නේ සුඛ වේදනාව නිසා තණ්හාව ඇති වෙන්නේ. පුද්ගලයාට පුළුවන් වහාම චේතනාවක් ඇති කරගන්න. දැන් මේ මගේ කනට ඇහෙන මේ ශබ්දේ මට අවශ්‍ය නැහැ. ඒ මට ශ්‍රවණය කරන්න ඕන නැහැ. ඒ ශ්‍රවණය කරන්නට ගියොත් එහම අහිතකර සිතුවිලි මට පහළ වෙන්නේ. අනාගතයේ අහිතකර ප්‍රතිඵල මට ලැබෙනවා. ඒ නිසා මම මේක නතර කරලා මේ ශ්‍රවණී කිරීම නතර කරලා එතනින් ඈත් වෙනවා ඉවත් වෙනවා වාරණී කරනවා මේ. ශබ්දේ වාරණී කරනවා. ශබ්දේ නවත්තන්න අපිට බෑ. ශබ්දේ නිකුත් වෙන තැනට ගිහිල්ලා ඒ ගායනය හෝ වාදනය නතර කරන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් අපේ සිතේ චේතනාවක් ඇති කරගෙන මට මේක එපා කියලා සිත ඇති කරගන්න. ඒ සිත ඇති කරගත්තොත් ඒ ප්‍රබල චේතනාව ඇති කරගත්තොත් ශබ්දය සිතෙන් ඉවත් වෙනවා ඈත් වෙනවා ඒ පිළිබඳව තිබෙන අවධානය ගිලිහි යනවා. එතනින් අවධානය ඉවත් කරලා වෙනත් සුදුසු යහපත් අරමුණකට තමන්ගේ අවධානය යොමු කරන්නට ඕනේ. අර අහිතකර ප්‍රතිඵල ලබා දෙන අරමුණ හිතෙන් අත්හැරලා යහපත් ප්‍රතිඵල ලබා දෙන හොඳ අරමුණක් කරා තමන්ගේ සිත යොමු කරනවා නම් එසකන යොමු කරනවා නම් අර අරමුණ අත්හිතවන්නට අහෝසි කරන්නට පුළුවන්කම ලැබෙනවා. වේදනානුපස්සනාව කියන වැඩපිළිවෙල ඔස්සේ සතිපට්ඨාන සූත්‍රයේදී අපිට උපදෙස් ලබා දෙන්නේ ආකාරයට. එහෙමනම් බලන්න වේදනාවක් හටගත්තට පස්සේ හටගත්ත වේදනාව අහෝසි කරන්න නැතර කරන්න ඒ අරමුණෙන් හිත ඉවත් කරගන්න. ඒ අරමුණ අත්හැරලා ඒක ප්‍රතික්ෂේප කරලා එතනින් ඉවත් වෙලා තමාට සුදුසු යහපත් හිතකර වූ යම් කිසි අරමුණකට Tamange සිත යොමු කරන්නට පුළුවන්. එස යමුනේ නරක අරමුණකට නම් ඒ අරමුණෙන් ඇස ඉවත් කරලා සුදුසු යහපත් අරමුණකට ඇස යොමු කරන්නට පුළුවන්. කන යමුනේ අයහපත් අරමුණකට නම් කෙලෙස් සහගත අරමුණකට නම් ලෝභාදී කෙලෙස් ඇති වෙන අරමුණකට නම් කන එතනින් ඉවත් කරලා වාරණය කරලා කන යොමු කරන්නට පුළුවන් වෙනත් සුදුසු අරමුණකට. නාසය යමුනේ අයහපත් අරමුණකට නම් කෙලෙස් සහගත අරමුණකට නම් අරුබුදකාරී අරමුණකට නම් එය වින්දනය කිරීම නතර කළා සිත යොමු කළා වෙනත් අරමුණකට ඒ වෙනත් අරමුණකට මාරු වීමෙන් පසුව අර ඇති වෙන ප්‍රතිඵල සියල්ලක් නතර කරන්නට වාරණී කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් බලන්න වේදනානුපස්සනාව යටතේ ඇස ඔස්සේ කන ඔස්සේ නාසය දිව කය මන කියන ඉන්ද්‍රිය හය ඔස්සේම හටගන්නා වින්දන ස්වභාවයන් හසුරවලා පාලනය කරලා නතර කරලා ඒව අවහිර කරලා එතනින් සිත යහපත් කර්මනකට යොමු කරන්න පුළුවන් වෙනවා. මේ වැඩපිළිවෙලට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. බලන්න මේ වේදනානුපස්සනාව හරියට කෙනෙක් කළා නම් වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව පිළිබඳව දතේතු සියලු දේ දැනගෙන හමාර කරන්නට පුළුවන්කම ලැබෙනවා. වේදනාව කියන්නේ චෛතසිකයක්. ඒ වගේම මේ වේදනාව කියන මේ මානසික ස්වභාවය මේ බුදුදහමේ වේදනා උපාදානස්කන්ධය හැටියටත් නම් කරලා තිබෙනවා. එවනම් වේදනාව හසුරවන කෙනා වේදනා උපාදානස්කන්ධය තමයි මේ හසුරවන්නේ පාලනය කරන්නේ. ඒ පාලනය කිරීමෙන් ඒ ඔස්සේ හටගන්නා ගැටුම්, අරුබුදේ ප්‍රශ්න, ඒ සියල්ලක්ම හසුරවන්න පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊ වැඩ පිළිවෙල අපිට සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනා මාතෘකාව යටතේ ඉදිරිපත් කරන්න. ඊළඟට බලන්න මේ අවස්ථාවේදී වේදනාව හසුරුව ගන්නට පාලනය කර ගන්නට කෙනෙකුට නොහැකි වුණා නම් ඒ සීමාව ඉක්මවලා ගියා නම් වේදනානුපස්සනා වඩන සීමාව ඉක්මවලා ඒ හිත තවත් දුරටත් ඉදිරියට වැඩුණා නම් මොකක්ද සිද්ධ වෙන අවස්ථාව කෙනෙකුට සුඛ වේදනාවක් පහළ වෙලා ඒ සුඛ වේදනාව ඔස්සේ ලෝභ සහගත සිතක් හටගත්තා නම් ඉන් පසුව ඒ ස්වභාවය නම් කරනවා ලෝභ මූලික සිත කියලා. පුද්ගලයෙක් තුළ ලෝභ මූලික සිත් හට ගන්නට පුළුවන්. තවත් වෙලාවකදී දේශ මූලික සිත් හට ගන්නට පුළුවන්. තවත් වෙලාවකදී මෝහ මූලික සිත් හට ගන්නට පුළුවන්. ලෝභ මූලික සිත් හටගත්තා නම් ඒ සිත කිලිටි සිතක්, අඳුරු සිතක්, ආවේගශීලී සිතක් හැටියට බුදුදහම අපිට පෙන්වන්නේ. ලෝභ මූලික සිතක් ඇති වුණා නම් ඒ ලෝභ මූලික සිත මුල් වෙලා පුද්ගලයා කරන කියන සියල්ලක් අහිතකර ප්‍රතිඵල ලබා දෙන ක්‍රියාවන් බවට පත් වෙනවා. අකුසල ක්‍රියාවන් බවට පත් වෙනවා. මේ ලෝභය කියන සිත හටගත්තාම ඒ අනුව තමයි පුද්ගලයාගේ චේතනාවන් ක්‍රියාත්මක වෙන්නේ. චේතනාව තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ. චේතනාහං වික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස චේතනාව ඇති වුනහම මේ චේතනාවට අනුව සිත කය වචනීය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා සිතෙන් අකුසල් සිද්ධ වෙනවා වචනයෙන් අකුසල් සිද්ධ වෙනවා ඒ වගේම මනසින් අකුසල් සිද්ධ වෙනවා ඒ අවස්ථාවලදී තමයි සිත කය වචන තුන්දර ඔස්සේ කිසියම් ගැටලු වලට ප්‍රශ්න වලට අර්බුද වලට විනිසාම වුණ දෙයි එහෙමනම් බලන්න පුද්ගලයෙක් අරුබුදකාරී තත්වයකට, ගැටලුකාරී තත්වයකට, ප්‍රශ්න අවස්ථාවකට මුහුණ දෙන්නේ මොකක් ඇති වුණොත්ද? ලෝභය, දේශය, මෝහය කියන මේ අකුසල චේතනාවන් මූලික වීම නිසා. දැන් මේ தත්ත්වයේ තේරුම් ගත්ත කෙනාට එය හසුරවා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ලෝභ මූලික සිතක්, දේශ මූලික සිතක්, මෝහ මූලික සිතක් කෙනෙකුට ඇති වුණොත් ඒ සිත නිසා ඉන්න අනතුරුව නොඑක ආකාරයේ අකුසල සිතවිලි ඇති වෙනවා අකුසල ක්‍රියාවන්ට පෙළඹෙනවා අකුසල් සිද්ධ කරනවා. ඒ අකුසල් පැත්තට නැඹුරු වීම නිසා ගැටලු අර්බුද පුද්ගලයා තුළ ඇති වෙනවා පෞද්ගලිකව. ඒ පුද්ගලයා සමාජයේ මැදට ගියහම මේ අකුසල් සිතෙන් යුක්තව වැඩ කරන අකුසල් සහගත වචන කතා කරන අකුසල් සහගත ක්‍රියාවන් කරන අකුසල සහගත සිතවිලි ඇති කරගත් පුද්ගලයා සමාධියේ මැදට ගිය විට මොකද වෙන්නේ? ඒ සමාධිය අර්බුදකාරී සමාජයක් බවට පත් වෙනවා. ගැටලුකාරී සමාජයක් බවට පත් වෙනවා. එහෙමනම් මේ ලෝභ දේශ මෝහ කියන මේ සිතවිලි මත ඇති වෙන අර්බුදේ පාලනය කරන්න සුදුසු ක්‍රම වේදය සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට ලබා දෙනවා. ඒ තමයි චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනා කියලා කියන්නේ තමා තුළ හටගත්තා වූ මානසික ස්වභාවය මනාව තීරුම් ගැනීම. ඒ ඇතින මානසික ස්වභාවයේ ලෝභ මූලික සිතක්ද, දේශ මූලික සිතක්ද, මෝහ මූලික සිතක්ද කියලා තමයි හඳුනගන්නේ. එහෙමනම් මේ ගැටලු निराකරණය කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නට නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝභ මූලික සිත හඳුනා ගන්න දක්ෂකමක් ඇති කරගන්න. තමා තුළ කිසියම් වෙලාවකදී මේ බුදුදහමේ අභිධර්ම පිටකයේ උගන්වන ආකාරයට ලෝභ මූලික සිතක් අටගත්තා නම් ඒ සිත වහාම හඳුන ගන්නට පුද්ගලයා දක්ෂ වෙන්නට ඕනේ. ඒ දක්ෂතාවයේ තියෙන්නේ ධර්ම ඉගෙන ගැනීමෙන්, ධර්මඥානීය ටිකර ගැනීමෙන්, දහම් පුතපත පරිශීලනය කිරීමෙන්, දහම් ශ්‍රවණය කිරීමෙන්, දහම් ශ්‍රවණය කරලා පුතපත කියවලා ධර්මඥානීය තමා තුළ තිබෙනවා නම් පුතේ උගන්වන ආකාරයට අභිධර්මයේ උගන්වන ආකාරයට කාමාවචර අකුසල සිතක් වෙන ලෝභ මූලික සිත තමා තුළ හටගත්තාම මෙන්න දැන් මා තුළේ ලෝභ මූලික සිතක් තිබෙනවාය කියලා යඳුන ගන්නට ඕනේ. දැන් අඳුනගත්තට පස්සේ මොකද කරන්නේ? චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කල යුතු ක්‍රියාකාරකම තමයි චිත්තානුපස්සනාව සිද්ධ කිරීම. චිත්තානුපස්සනාව කියන්නේ තමා තුළ පහළ වෙච්ච සිතේ ස්වභාවය මනාකොට දැක ගැනීම, හඳුනා ගැනීම. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතේ ස්වභාවයේ තේරුම් ගැනීම, හඳුනා ගැනීම. එහෙමනම් ලෝභ මූලික සිතක් හටගත්ත කෙනා සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. මෙන්න දැන් මේ මොහොතේ මාතුල සරාගී සිතක් ඇති වෙලා තිබෙන. ලෝභ මූලික සිතක් ඇති වෙලා තිබෙන. දැන් මේ වෙලාවේ මේ මා ඉදිරියේ තිබෙන අරමුණ පිළිබඳව මාතර ලෝභයක් තිබෙනවා කියලා අඳුර ගන්නට ඕන. ඒ අඳුනා ගැනීමේ ශක්තිය පුද්ගලයාට තිබෙනවා නම් ඒ ශක්තිය ප්‍රයෝගී කරගෙන ඒ ලෝභය හසුරවන්නට පාලනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ විදිහට බුදුදහමේ උගන්වන සතිපට්ඨානයේ උගන්වන මේ භාවනා අභ්‍යාස සමූහය. වේදනානුපස්සනාව, ඒ වගේම චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවාදී අභ්‍යාසයන් නිසි පරිදි කෙනෙක් පුරුදු පුහුණු වෙනවා නම් තමාගේ සිත මනාවකට පාලනය කර ගන්නට හසුරුව ගන්නට පුළුවන්කම ලැබෙනවා. තමාගේ ශරීරයේ ඉන්ද්‍රියයන් නැසකරනාසය ආදී ඉන්ද්‍රියයන් මනාවකට හසුරුව ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ හසුරුවා ගැනීම නිසා තමාගේ ක්‍රියාකාරකම් පාලනය වෙනවා. ගැටුම් අරුබුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන ස්වභාවයේ හසුරුවාගෙන පාලනය කරගෙන ගැටුමෙන් තොර තත්ත්වයක් තමා තුළ නිර්මාණය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. පුද්ගලයා පෞද්ගලික වශයෙන් ගැටුමෙන් තොර තත්ත්වයටපත් වුණා. ඒ පුද්ගලයා ඇසුරු කරන සමාජයත් ගැටුමෙන් තොර වූ සමාජයක් බවට පත් කිරීමේ හැකියාව ලැබෙනවා. එනිසා මේ අයුරින් කටයුතු කරමින් මේ සමාජය තුළ ඇතිවන අර්බුද, ගැටලු, ප්‍රශ්න මේ සියල්ලක් හසුරුවා ගනිමින් निराකරණය කර ගනිමින් සාර්ථක වූ ජීවිතයක් ගත කරන්නට බුදුදහම තුළින් මේ කරුණු කාරණා ඉවහල් කරගෙන බුදුදහමේ උගන්වන කරුණු Tamanගේ ජීවිතයට බද්ධ කරගෙන ප්‍රායෝගිකව ධර්මයේ ක්‍රියාත්මක කරමින් කටයුතු කරන්නට එවන් කටයුතු කරමින් ඔබේ ජීවිතය සාර්ථක කරගෙන මෙලව ජීවිතයේ වගේම පරලොව ජීවිතයත් යහපත් කරගන්න සැනසිලිදායක බවට පත් කරගන්න. බුදුදහමේ උගන්වන අවසාන ප්‍රතිඵලය වන අමා මහ නිවන් සෝය සාක්ෂාත් කරගන්නටත් පුළුවන්කම ලැබෙන්නේ මේ අයුරින් කටයුතු කිරීමෙන්. ඒ නිසා මේ දහම් උපදේශයන් ක්‍රියාත්මක කරගෙන සිත කය වචන මනාව සකස් කරගෙන කලමනාකරණීය කරගෙන ගැටුම් වලින් තොර වූ ජීවිතයක් ගත කරමින් අපි ජීවත් වෙන සමාජයේ යහපත් සමාජයක් ජීවත් වෙන්නට හිත කරපු සමාජයක් බවට පත් කර ගන්නට අපි වෑයම් කරමු මෙලව සැනසෙල ලැබමු පරලොව සුගතිය ලැබමු අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන් සුවයද සාක්ෂාත් කරගනිමු ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ටා තිබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා තිබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති සියම් නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝ සභාවේ ජේෂ්ඨ කාරක සබික ත්‍රිපිටකාචාර්ය පඬිතු පූජනීය තලගල ධම්ම ගවේෂී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නඩක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන් මෙම ධර්මානුශාසනාව SLBC ධර්මානුශාසනා 2019 YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.